ඊගාට අපි දැන් 9 දක් 9 සිට 10 දක්වා අපි මේ ප්‍රකාශ කර ජීවිස ගත්ත පැයකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී පරණයටත් වඩා අලුත් අයට අවශ්‍ය වෙනවා මේ වගේ වෙලාවක්, මේ වගේ තැනක්. මේක පිටසක් හම් වෙච්චාම ඉඳගෙන මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියන්නේ මොකද්ද? නැත්නම් මූලික කමඨාන් උපදේශ මොනවද කියන එක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මම දැනගන්න කැමති එහෙම මූලික බලාපොරොත්තු වෙන නවකයන් කී දෙනෙක් මේ සභාවේ ඉන්නවද කියලා. අලුතෙන් ආපු අය. අතීසෝ දෙන්න. අනිකයි ඒ කියන උපදේශ ලැබලා තියෙනවා. ඔව් තුන් දෙනෙක් ඉන්නවා. එතකොට වැඩි පිරිසක් ඉන්නේ ඇත්තටම භාවනා කරන්න දාන්න දැනක් වෙලාවක් හම්නොත් කරන්න මොකක්ද ඕන කියලා දන්න පිළිස. ඉතින් එයාටත් මතක් කිරීමක් වේවි. අලුත් අයටත් මුල් උපදේශ පන්තියක් වේවි. ඒ නිසා අපි දැන් පැයක පමණ භාවනාවකට පැයක් පමණ වාඩි වෙලා කරන භාවනාවට යන්න හදන්නේ කියලා. Taman ඉන්නේ ඉරියව් හොඳට සකස් කරගන්න. හරි පරිගහිලා පැයක් විතර පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව. මම හිතන්නේ මම මෙහෙම කතා කරනකොට කාටවත් වගේ ඇහෙනවා කියලා. ඇහෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඉස්සරහට එන්න. එතකොට ඒතරතුරු එකවතාවෙනි කියවෙන්නේ ඒක තමයි ලාවට අරුණ නැතිනොත් එimhe අවුල් වෙනවා. දැන් අපි මේ බලාපොරොත්තු වෙන්නේ සාමූහික භාවනාවකට මේකට පරයන්ක භාවනාව කියලා කියනවා. ඉඳගෙන කරන භාවනාව කියන එකයි කියන්නේ. ඉතින් භාවනාව කියන්නේ ඉඳගෙන කරන භාවනාවක්ම නෙවෙයි නමුත් ආධුනිකයෙකුට හඳුන්ලා දෙනකොට මේක තමයි පහසු ක්‍රම. නමුත් අදහසක් ගන්න එපා භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න එකක් කියලා. මොකද එහෙම වැරදි අදහසක් සමාජයේ තියෙනවා. ඉතින් ඒකට අපි මේ පරියන්ක භාවනාව පිළිබඳව පමණක් හඳුන්වා දෙනකොට ආරාධහසනම් පොහොර වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම වැරදි අදහසක් ගන්න එපා. අපි කරන්න හදන්නේ භාවනාව කියන වචනේ සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරන්න හදන්නේ. භාවනා කියන වෙනුවට අපි සතිය පිහිටුණා කියලා කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ <clears throat> පරියංක භාවනාවේදී සතිය පිහිටුණ හැටි දැනගන්න. එහෙම නැත්නම් සතිපට්ඨාන. සතිපට්ඨානයේදී අර වගේ ඉඳගෙන සක්මනේ හැම අවස්ථාවෙම තියෙනවා. ඉතින් අපි මේ කරන්නේ වාඩි වෙනවා. ඉතින් ඒ සඳහා කියන හැම වෙලාවකම සතිපට්ඨානය ගැන සඳහන් කරන හැම වෙලාවකම සරුවචනාංශයේ අතනෑර බාහිර පරිසරයත් අභ්‍යන්තර පරිසරයක් කියන මේ දෙක අමතක නොකර දේශනා කළා. බාහිර පරිසරයෙන් දේශනා කළා තියෙන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අරණ්‍ය වන සණ්ඩේකට යන්න එතන ස්වභාවික ගහක් උන්ට යන්න නැත්නම් කාමභෝගින්ගෙන් හිස් වෙච්ච ශූන්‍යාකාරයකට විවේක ස්ථානකට යන්න. ඉතින් මේ වගේ ශාලාවක් බලාපොරොත්තු වෙන්නේ ශූන්‍යාකාරයක් විදිහට. මෙතෙන් ආවේ ඇහ කන ජීවනාශේ පිනවන්න නෙවෙයි අපි ඒක පිළිබඳව හැදෑරීමක් කරන්න ඒ නිසා අපි ශූන්‍යාගාරයකට ආවට පස්සේ ශූන්‍යාගාරයට ගැළපෙන විදිහට හැතරෙන්න මෙතෙන් දෙන හැම කෙනාම එතෙන් ඉන්නේ ඉසුරම් පිනවන්නවක්වත් සමාජ ඇසුර වැඩි කරන්නවක්වත් අල්ලාහ් සල්ලාප කතා කරන්න නෙවෙයි ඒ නිසා එහෙම තැනකට ඇවිල්ලා තමයි ශූන්‍යාගාරයක් අපේක්ෂා කරනවා නම් තමන්ගේ ශූන්‍යාගාරයේ සාතික වෙන්න ඒක අපි සෝදාහම වීමට වැඩිය මෙතන වෙනසක් වෙනවා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ. ඒ ඒක ගහක් මුල වෙනවා නම් හොඳයි. ඒ නිසා අපි මේක පුළුවන් තරම් වටේට ගස්සවමු. ඒගොල්ලෝ මේක ආරණ්‍ය පරිසරයක් කරගන්න උත්සාහ කරනවා. එහෙම කරන්න කරන්න අද ශුන්‍යකාරී වටනකම වැඩි වෙනවා. ඒක තමයි බාහිර පරිසරයේ. ඊට පස්සේ ශුන්‍යකාරට එළඹුණාට පස්සේ අභ්‍යන්තර පරිසරය සකස් කිරීම තමයි සීලයක පිළිපදිනවා කියලා කියන්නේ. ඒ සීලයක පිළිපිටියට පස්සේ මම දෙතුන් සැරයක් කියපු විදිහට ඒ සතිය පිටෙම හිටගෙන කරන්න පුළුවන් ඉඳගෙන කරන්න පුළුවන් ඇවිදින්මින් කරන්න පුළුවන් පැත්ත වැටලා නිදාගෙන කරන්න පුළුවන් නමුත් ආධුනිකයට සර්වචනාංශගේ මහා ප්‍රඥාවේ මහා කරුණාවේ දේශනා කරන මේ ඉඳගෙන ඉන්න ඉරියව තමයි පටන් ගන්න ලේසි කියලා. ඒ නිසා අපි මේ භාවනා මධ්‍යස්ථානවල සර්වචනාංශගේ රූපයක් ඉස්සරහින් තියාගන්නවා. මෙන්න මේකයි ඔන්නේ යන්න කරන්න පුළුවන් හොඳ වැඩි. ඉතින් අපිත් උත්සාහ කරනවා මේ සර්වචනන්සේ වාඩි වෙලා ඉන්න ක්‍රමයට වාඩි වෙන්න. ඉතින් ඔක්කොටම ඒ විදිහට පద్මාසනේ, වජිරාසනේ, සුඛාසනේ ගන්න අමාරුයි. නමුත් ඉරියව්වෙන් බලාපොරොත්තු වෙන කෘත්‍යය අපි අනිවාර්යයෙන්ම සාතික කරගන්න ඕනේ භාවනා කරන්න ඉස්සර වෙලා, අතිය පිටවන්න උත්සාහ කරන්න ඉස්සර වෙලා මේ වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ හරිබරි ගැහිමකින් තොරව ඉරියව්ව බොහෝ වෙලා පවත්වන්න පුළුවන් ඉදිරි ක්‍රමයක්. අපි ඒ නිසා පටන් ගන්නකොට හොඳට හරිබරි ගැහෙනවා. විනාඩි ගාණක් කරගන්න. එතන අමාරුවක් තියෙනවනේ ඒක පටල කරගෙන හොඳට සමබර කරගන්නවා. ඒක liver වෙලා නිකන් මූල ධර්ම වශයෙන් කියනවා. අපේ වම දකුණ දෙක සමබර වෙන්නේ. අපි පටන් ගන්නකොටම පැත්තකට ඇලවිලා හිටියොත් හැම චිත්තක්ෂණයකම වෙහෙසයි. ඒ නිසා සමබර කරගන්න. ඒ වගේම මේ භාවනා කරන්න හදනවායි කියලා අතපය මූණේ මස්පිඩු, බෙල්ලේ මස්පිඩු, ඇස්බැම හද කරලා මිදිකලා අල්ලන්න එපා. පුළුවන් තරම් සෑල්ලු වෙන්න. ඉතින් මේ විදිහට මේ සමබරව වාඩි වෙලා සහැල්ලු කිරීම තමයි Tamange ශරීරයට Tamanට කරන්න පුළුවන් ලොකුම මෛත්‍රිය. මේ වගේ ඉරණගෙන උදේ උදෑසනක පිරිසිදු තැනකට ගිහිල්ලා ඇඟ සීතල කරගෙන සමබර වාඩි වෙලා සහැල්ලු කරලා මෙන්න මේ සැහැල්ලුවට හිත යෙදීමයි භාවනාව කියලා කියන්නේ. ඉස්සලා එක භෞතිකයි. ඒ සම්පර භාවයේ දෙන්න ඕනේ අපිට. දීන ඇඟෙන් ආන්න ඕනේ දැන් පහසුවෙන්ද ඉන්නේ. විවේකෙන්ද ඉන්නේ. විස්රාමයෙන්ද ඉන්නේ. ඒක නැත්තම් කවදාකවත් හිතට ඒක හදන්න බෑ. ඒ භෞතික සම්පත් හදාගන්න හිතට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හිතයි කය දෙක ආද කරලා දිනර දෙන්න මුලිච්ච කරලා හමු කරලා අහන්න ඕනේ මේ කය තියෙන පහසු වෙන්නේ කියලා. මෙන්න මෙවැනි චිත්තක්ෂණයක ඇර කවදාකවත් අපේ හිතයි කයයි හමු වෙන්නේ නැහැ. මේ වෙලාවට විතරයි හිත ගිහිල්ලා කයින් අහන්නේ ඔබ සන්තෝෂෙන්ද ඉන්නේ ඔබ සමබරවද ඉන්නේ ඔබ විශ්‍රාමයෙන්ද ඉන්නේ විවේකයෙන්ද ඉන්නේ කියලා මේකට තමයි මෛත්‍රී කියලා කියන්නේ. අපිට ඒක නුහුරුයි. මොකද ඒ තරම්ම අපිට ඇඟගෙන බලන්න වෙලාවක් නැහැ. විවිධ වගකීම් රාජකාරී නිසා. අපි මේ වෙලාවේ සියලු රාජකාරී සියලු වගකීම් බහැර තබලා ඇඟ සමබර ලිහිච්ච සහල්ු ස්වරූපෙන් කියලා ඒ ලිහිච්ච සහල්ු ස්වරූපේමයි භාවනා කියලා හිතට අරමුණු කරගන්න. ඉතින් ඒකට පේනවා මේක බොහොම සරල වැඩක් බොහොම එදිනෙදා ජීවිතේ වැඩක් කියලා. එහෙම සහැල්ලු කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ මේ භාවනා පිළිබඳ තියෙන මේ බෑගි පොඩ්ඩක් අයින් කරන්න නැත්නම් තියහට මහට වෙන හැම වෙලාවෙම කතා. පැත්තක තියන්න පැත්තක තියන්න. මේ හිත එහෙම සහැල්ලුවෙන් මේ වැඩේ කරන්නේ නැහැ මොකද අපිට ගොඩාක් වගකීම් යුතුකම් අධික පිච්ච. අපි මේ වෙලාවේ සද්ධර්මයේ නාමයෙන් බුද්ධ නාමයෙන් සංඝ නාමයෙන් අනිකයි භාවනා කරන අයගේ භාවනාවේ නාමයෙන් ඒ සියල්ල බැහැර කරලා මෙන්න මේ කයේ සැහැල්ලුවට හිත යොදවනවා. ඉතින් මේක සමහරෙකුට තේරෙන්නේ. මේ ඉඳගෙන ඉන්න කයේ සමබර භාවයට මේ ඉඳගෙන ඉන්න කයේ සැහැල්ලුවට හිත යොදන්න කියලා තේරෙන්නේ. එතකොට ඒක ලබා දීම සඳහා ඒක නතර තේරීම සඳහා විවිධ ආප්තෝපදේශ විවිධ කර්මස්ථාන විවිධ ක්‍රමසා විදි කියලා දෙනවා. අන්න ඒ සඳහා කියලා දෙන එක උපදේශයක් තමයි ඒ සඳහා ඇස් දෙක වහගන්න කියන්නේ. ඇස් දෙක ඇරියොත් හිත බාහිරට ඉගිලෙනවා. ඒ නිසා ඇස් දෙක වහගෙන හොඳට සමබර වෙච්ච කයට හිත දාලා බලනවා. මම සහැල්ලුවෙන් සමබරව ඒ සහැල්ලු බව සම්බර බව දන්නවාද කියලා මේකට කියනවා ඉන්න බව දාන්න බව. මම ඉන්න බව දන්න. එතන ඉඳගෙන ඉන්න බව දන්න. මේක බැලු බැලමට නම් බොහොම සරල දෙයක් වුණාට මෙන්න මේ තරම් මේක වැදගත් කොයිතරම්ද එහෙමටවත් කයට හිත යොදා ගන්න බැරි නම් ඒ මිනිස්සයා භාවනාවට අභව්‍ය පුද්ගලයෙක්. පිස්සේ වේදනට පුද්ගලයෙක්. එනිසා යම් කිසි කෙනෙකුට එක චිත්තක්ෂණයට හෝ Taman ඉන්න ඉරියව්වට හිත යොදාගෙන මේක බුදුහාමුදුරන කරන ගෞරවයක් මේක ධර්මයට කරන ගෞරවයක් මේක සංඝයාට කරන ගෞරවයක් මේක සීලයට කරන ගෞරවයක් මේක වටේ ඉන්න වස්තා යෝගාචරණ කරන ගෞරවයක් මට මේ කරන්න පුළුවන් නම් මට මේ ජීවිතයේදීම නිවන් දකින්න පුළුවන් බවට දෙන පළවෙනිම සාධකේ තමයි මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක ඒ කියන චිත්තක්ෂයට හිත නැංවීම මේ චිත්තක්ෂයට හිත නැංගනවා කියවම හරි ගැඹුරකට තේරෙන්නේ මුත අදහස් කරන්නේ හිත අතීතයට අනාගතයට ඇතය පහල පහල ඉන්න අය ගැන හිතන්නේ නැතය. මමත් වෙන තැනක් ගැන හිතන්නේ නැතය. මම දැන් මෙතන. ඉතින් මේ සභාවින් ඕනම කෙනෙකුට කිව්වොත් මේ මම දැන් මෙතන හිටට ඇවිල්ලා ඒක අත්දැකලා කාටද කියන්නේ කියලා කාටවත් කතා කරන්න බෑ. කාටවත් මේ වචනේ වචනයට දාන්න බෑ. ඒ අත්දැකීම් වචන දාන්න බෑ. නිසා අපේ භාෂාව ඒ තරම දුප්පත් වෙනවා. අපේ භාෂාව ඒ තරම කොර වෙච්ච එකක්. අපේ භාෂාවේ කතා කරන්න පුළුවන් රාගේ තියෙනවා විතරයි. අපේ භාෂාවේ කතා කරන්න පුළුවන් ද්වේෂය තියෙනවා විතරයි. අපේ භාෂාව වැඩ කරන්නේ මෝහේ තියෙනවා විතරයි. ඒක නිසා අටවලනවා රාගෙන් ද්වේෂෙන් තෝයෙන් මොයෙන් තොර චිත්තක්ෂණය කරන් දීලා මේ වචන ගොළු වෙන හැටි භාෂාව අසරණ වෙන හැටි නමුත් භාෂාව අසරණ වුණාට අත්දැකීමක් තියෙනවා ඒ අත්දැකීම හරි අමාරුයි වචනට දාන්න. මම උත්සාහයක් කරන්නම් සාර්ථක නම් බාර ගන්න. එහෙම නැත්නම් පැත්තකට දැම්මම කමක්. යම් වෙලාවක තමන් මේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණයට ආවොත් ඒ වෙලාවේ තමන්ට තේරෙයි ඒ වෙලාවේ තමන්ට වැටහෙයි ඒ වෙලාවේ තමන්ට අත්දකින්න පුළුවන් වෙයි අත්විඳින්න පුළුවන් වෙයි මම මැරිලා නැති බවට මගේ හිත දන්නවා විශාල සාක්කයක් විශාල උරගා බැලීමක් සතිමත් දෙක මට නිින්ද කියලා නැති බව තේරෙයි. මේ අවදියෙන් ඉන්නවා කියලා තේරෙයි. තුන සීමුර්ජා නැතිලා බව තේරෙයි. සීය තියෙන බව තේරෙයි. නිසා යම් චිත්තක්ෂණයක පහසුවෙන් වාඩි වෙලා මම මැරිලා නැහැ මට නිින්ද කියලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ සීමුර්ජා වෙලා නැහැ කියලා දන්නවනම් අන්න සතිය. උඩ තමයි සතිය කියන්නේ කියලා අපිට පටන් ගන්න. ඒකෙම හිතිබ්බට ඊගා චිත්තක්ෂණේ සද්දකට හිත දුවනවා, වේදනාවට හිත දුවනවා, ඉතිවිල්ලකට හිත දුවනවා. එතකොට මම මැරිච්ච බව නොමැරිච්ච බව නෙවෙයි මුලිච්ච වෙලා තියෙන්නේ. නිින්ද කියලා නැති බවට නෙවෙයි හිත මුලිච්ච වෙලා තියෙන්නේ. ක්ලාන්ත වෙලා නැති බවට නෙවෙයි රාගයකට. නැත්තම් ද්වේෂයකට. අර මේ වම දැන් මෙතන කියන මේ උදාසීන අත්දැකීමත් එක්ක බාහිර රාග ద్వේෂ මොහේතුලි බොහෝමත්ම සිත් తලවන සුළු නිසා හිත පැදුරටත් නොකිය සම්නත්තර වෙනවා ඒක කාගවත් දෝෂයක් නෙක මනුස්ස මනසේ දෝෂයක් යෝගාවචරය කරන්නේ මේ මනුස්ස මනසේ දෝෂය අඩුපාඩුව අත්දකින. ඔව් දන්නේ නැති කෙනා ඒක තමන්ගේ දෝෂයක් කියලා හිතලා පශ්චාත්තාප වෙනවා. ඒකට තමයි පෘථග්ජනකම කියන්නේ. කෙලස් කියලා කියන්නේ ඒකට. අපි මෙතනදී බලන්න මෙහෙම එක පිසුත්තනක් තියෙද්දි හිත කොච්චරක් නන්නත්තර වෙන්න කැමැතිද ඊට පස්සේ නන්නත්තර වෙනවා මතුවට ඒකට පශ්චාත්තාප වෙලා ඒක සුචරිතවාදයක් කියලා හිතා ගන්නවා අමනකමක් කරනවා භාවනාවේදී කරන්නේ අපි පිසුත්තනක් වෙන්නවා දීලා සාධාරණ විකල්පයක් වෙන්නලා දීලා ඒ වෙනුවට ආකල්ප දෙකේ හිත දුවන හැටි පෙන්නලා හිතේ ස්වභාවය සැපට කැමති නැති එක හිතේ ස්වභාවය ආණ්ඩු මට්ටු කරන්න බැරි බව. ඉතේ ස්වභාවය දුකට කැමතිකම. ඉතේ ස්වභාවය තියෙන තැන තියන්නේ නැතුව වෙන තැනකට දුවන බව කියන මේ වෙනස් වෙන බව නම් වූ අනිත්‍ය දුකට කැමති බව දුකත් ආණ්ඩු මට්ටු කරන්න බැරි මනෝ අනාත්මය මේ එක චිත්තක්ෂණේ බුද්ධිමතාට වැටේ. නමුත් ඒ වැඩේට හිත කැමති නැහැ. හිත හැම වෙලාවෙම කෙලස් තියෙන තැන් වලට ගිහිල්ලා පශ්චාත්තාප වෙලා ඒක ගැන කතා කර කර අච්චර පිරිසිදු ලේසියෙන් වියදමකින්තරව අස්පනා අපිට ලබාගත හැකි මේ පිරිසිදු චිත්තක්ෂණේ තියේදී ඒක ගැන කතා කරන්නේ නැහැ ඒක ගැන කියන්න බෑ භාෂාව මදි භාෂාව දුර්වලයි කියලා කතා කරන්න පුළුවන් කේස් ගැන කතා කර කර ඉන්නවා ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන වල එකතු වෙනකොට එතෙන්ට එන්න එපා වෙන එකම දේ තමයි මේ පිරිස එකතු වෙලා කතා කරන්නේ ඒක හරි අශෝභනයි නමුත් අමාරුයි නතර කරන්න මොකද භාවනා වැඩමුළුවක යෙදিলা පූර්ණ කාලීනව ඉන්න කෙනෙකුට නම් ඔක්කක් දෙකක් ඇනලා හරි දවසකින් දෙකකින් හරි කියලා දෙන්න. මේ ඔක්කොම වැඩ බහා තබලා යන්තම් ඉඩපාඩුවක් කරන දවසකට එන කෙනාට ඒක අමාරුයි. ඒ කියන්නේ ඒකට දොස් කියන්නේ නරකයි නමුත් ඒක අනවශ්‍ය විදියට ප්‍රසිද්ධ තැන්වල කතා කර සිටීමෙන් අනික් අයට බාධාවක් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් බලන්න මේ වගේ පරියන්කයක ඉන්නකොට තමන්ගේ හිත මම දැන් මෙතන කියලා පවත්වන්න. ඉතින් එහෙම පවත්වාගෙන යනකොට පළපුරුදුකාරයෝ පෙර ආත්මවල පින් කරපු යත්තු භාවනා කරපු යත්තන්ද ඒ මම දැන් මෙතන ඉන්නවා කියන එකට ඊට වැඩිය වටින සාක්ෂියක් හම්බ වෙනවා. වටින අරමුණක් හම්බ වෙනවා. වටින නිමිත්තක් හම්බ වෙනවා මේ හුස්ම ටික. හුස්ම ටික තියෙන තාක්කල් පණ තියෙන බව දාන්න. හුස්ම බව දන්නා තාක්කල් නිින්ද නැති බව දාන්න. මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නා තාක්කල් සීමුර්ධා වෙලා නැති බව ගන්න. ඉතින් සමහරු අර විදිහට මම දැන් මෙතන කියන දෙහිත අරගෙන අවස්ථාව ලැබුණොත් ස්වභාවයෙන් ඉඳ ලැබුණොත් අර ආස්වාද ප්‍රස්වාසය ගන්නවා ඒකේ නියෝජිතේ නියෝජනයක් විදිහට නොලැබුණයි කියලා කනගාටු වෙන්න එපා මම දැන් මෙතන ඉන්නවා කියන එකත් මේ වගේ භාවනා මධ්‍යස්ථානකින් අපිට ලැබෙන්න හම්බෙලු පාඩමක් ඒක මේ පරියන්කේ පුරාවට පැවැත්වීමටයි අපි අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. අපි මේ ඇඟෙන් ඉල්ලා හිටින්නේ. නැත්නම් මානසිකාරය යොදවන්නේ. වරදින එක ස්වභාවයි. ඒකට දොස් ගන්න එක පිට පීඩා ගන්න එක නෙවෙයි භාවනාව කියන්නේ. වැරද්දක් වුණාට නැවත ආයශරයක් ආධුනිකෙක් වගේ. අලුතෙන් හුස්ම ගන්න ඉගෙන ගන්න කෙනෙක් වගේ ආයෙත් උත්සාහ කරන්න මම දැන් මෙතන ඉන්නවා කියන එකට හෝ ස්වභාවයෙන් ඉස්මතු වෙනවනම් මතු වෙනවනම් ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ උදරේ පිම්බීම හැකිලිම හෝ හිත පවත්තන්නේ පවත්තන හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ දෙයට අවදි වෙලා අප්‍රමාද වෙලා සතිමත් වෙලා ගත කරනවද කියන එක. ඒ විදිහට සතිය හඳුන්වා දීමත් හඳුන්වා දීපු සතිය ආරසා කිරීම ස්ථාපිත කිරීම සතිපට්ඨානයේ පිටීමත් කියන දෙක එක ළඟින් යනවා. මගේ මේ වචන ටික නම් මම උත්සාහ කරේ අරසගෙන පැත්ත නෙමෙයි සතිය හඳුන්ලා දෙන පැත්තට ඒ නිසා පරණ භාවනා කරන අයට ඒක ටිකක් එකම දේ නැවත නැවත කීමක් වඩපත් වෙන ඇති මම යොමු කරේ පුලුවන් තරම් ආධුනිකයන් සඳහාටයි එනමුත් ආධුනිකයෙකුට උනත් තෙරපින් කරපු කෙනෙක් නම් මෙච්චරම මූලික කරුණු කියලා දෙන්න ඕන කමක් නැහැ එයාත් අඳුනත් බොහොම ඉක්මනට මම දැන් මෙතන ඉන්නවා කියන තැන ඉඳලා ආනාපානට යන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙදීම බලන්න ඕනම දැනකින් හිත දුදුනට පස්සේ කැඩුනට පස්සේ හිත පිට ගියාට පස්සේ ආයෙසරයක් ආධුනිකෙක් වාගේ මේ මූලික උපදේශ ටිකට හිත තියලා තනවා වඩා ගන්න පුළුවන් නම් ඒකේ නාමයේ දවසක වැඩ පිළිවෙලකින් ගන්න පොරීමේ ලබා ගන්න වෙනවා. පිටිට ගොඩාක් කිය යුතු දේවල් තියෙනවා. ඒක වාර්තාගත කළ පැයක බණක් ඇති. ඒක ලබාගෙන අහන්න මම මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ පමණයි. අපි සියලු දෙනාම මේත් එක්කම සාමූහික භාවනාවට පෙළඹෙනවා. බලාපොරොත්තු වෙනවා මේක ආධුනිකයෙකුට ප්‍රමාණවත් වෙයි ප්‍රමාණවත් වෙයි කියන ඉතින් සියලු දෙනාටම මේ ඉදිරියට හම්බෙන කාලයේ යහපත් සතිපට්ඨානයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ උපදේශපන්ති මෙතනින් අතර වෙනවා අපි සාමූහික භාවනාවකට පෙළඹෙනවා